අත්තේ කච්චාමි පාපකාමි කම්ම සමාදානානි ගති විපත්තින් ආගම්ම විපච්ඡන්ති අත්තේ කච්චාමි පාපකාමි සමාගතානි උපදි විපත්තින් ආගම්ම විපච්ඡන්ති අත්තේ කංචානි පාපකානි කම්ම සමාදානානි භයෝග විපත්තිනා වන්න විපච්ඡන්ති අත්තේ කංචානි පාපකානි කම්ම සමාදානානි කාල විපත්තිනා වන්න විපච්ඡන්ති යති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද මේ පින්වත් පිරිස නිබඳු ධර්ම දේශනාමය පින්කමක් සිදු කරනු ලබන්නේ මෞපියන් පිළිබඳව මරණය පිළිබඳව නිරන්තරයෙන්ම මේ පින්වතුන්ට කරුණ දැනගන්න ලැබෙනවා. ඒ නිසා අපට ලැබෙන ආරාධනාවට අනුකූලව සමහර කර්ම තිබෙනවා පින් යටකර දාලා ඒ කර්මය ඉන්නපලා විපාක දෙනවා. ඒක දෙපත්තක් තියෙනවා. පාප කර්ම යටකල්ල විපාක දෙන පින්කම් තියෙනවා. ඒ වගේම පුණ්‍ය ශක්තිය යටකර දාලා ඉස්මතු වෙලා අපට නරක විපාක ලබා දෙන පාප කර්ම තිබෙනවා. ඒවා පිළිබඳව කාරණා අටක් අභිධර්මයේ පැහැදිලිව දක්වලා තිබෙනවා. ඒ කාරණා ටිකයි මා ඒ මතක් කළේ. මේ වැලිපිට පරිල ගැන කියනකොට අපට මතක් වෙනවා මේ ආරාධනාව කරද්දීම අපේ හිතට ආවේ මේ සිරිදත්තා ජයකුඩු නැතිමියගේ ඥාති පවුලක් වීමයි. එතුමිය අපට කුඩා කාලයේ නැහැ අපට විතරක් නෙවෙයි මහා සංඝයාට බෙහෙවින්ම උපකාරවත් කළ කෙනෙක්. ඔය විහාර මහා දේවී උද්‍යානය 1956 පමණ කාලේ පැවතුනේ වික්ටෝරියා පාක් මේ නෝල්ලට මතක ඇති. ඒකට එරෙහිව කරුණ ඉදිරිපත් කරලා සමස්ත විහාර මහා දේවී සංගමයේ නමින් එතුමියගේ ප්‍රධානත්වයෙන් ශාල කාන්තා සංවිධානයක් තිබුණා රට පුරා. ඒ ඇති කරපු උද්ඝාටනය ත්‍රාවුන් බණ්ඩාරනායක තුමාගේ රජු දා තිබුණා. ඒ කන ඉන්නාමට අහංකම් දීමක් වශයෙන් තමයි විහාර මහා දේවී උද්‍යානය කියන නම යෙදුනේ. ඊළඟට කත්තිස්ස මහරාමි කිරින්ද ඔතන මොකුත් තිබුණේ නැති වෙලාවක එතුමේ තමයි මූලිකත්වයේ අරගෙන ඔය විහෙර වහන්සේලා ගල් ගුහා සුද්ධ කරවලා විශාල මෙහෙවරක් කළා. මාපලගම විපවසාර නායක ස්වාමීන් වහන්සේ දැන් අපවත් වෙලා ඊළඟට රතනසාර කියලා තව හාමුදුරුවමක් හිටියා බොහොම වැදගත් තිරානගම රතනසාර හාමුදුරු ඔය දවමත්තාවේ අමරවංශ හාමුදුරු මෝතරාගොඩ ගුණරත්න හාමුදුරු ඒ වගේ සංඝ පිරිසක් එදා සම්බන්ධ කරගෙන බෞද්ධ ප්‍රබෝධය 2500 වසරේදී ඇති කිරීමට මූලිකත්වයේ ගත්ත ප්‍රධානම කාන්තා සංවිධානයයි සිරිදත්තා ජයකොඩි මැතිණියගේ සභාපතිත්වයෙන් පැවතුණු විහාර මහාදේවී කාන්තා සම්මේලනය අන්න ඒ ටික බෑ අපට අමතක කරන්න තව කරුණු හුඟක් තියෙනවා කිය යුතුයි වටිනා සේවාවක් කළා එදා ඒ අය තමන්ගේ පෞද්ගලික ධනය විපහදම් කරලා තමන්ගේ යාන වාහන වියදම් කර වැය කරලා ශාසනික වශයෙන් කළ කටයුතුය ඒවායේ ප්‍රගතිය තමයි අවුරුදු 30 40ක් 50ක් ගත වීමත් සමග අද අපට දක්නට ලැබෙන්නේ අන්න ඒ නිසා මේ ධර්ම දේශනාවේදී විශේෂයෙන් ඒ කරුණ සඳහන් කළේ නැත්නම් ඒක වරදක් වෙනවා අපේ හිතටත් විශාල මදිකමක් වෙනවා. වල්පිත පවුල කරුණාතිලක පවුල ජයවර්ධන පවුල ආදී වශයෙන් මේ රටේ පවුල් ගණනාවකට මේ දියණිවරු සම්බන්ධ වුණා. කමල වර්ණ ජයකුඩි මහත්මයා නම් මේ අපේ නීගස්තිනිය පළවුවට මම හිතන්නේ සම්බන්ධ වෙලා ඒ නෝනා මහත්මියත් මෙතන ඉන්නවා. ඒ වගේ රටේ වැදගත් પરම්පරාවකට අයිති. වැදගත් පිරිසක් තගේ මේ වැලිබිට පවුලක් අයත්වන්. ප්‍රසිද්ධ නමක් අපේ රටේ. ඒ නිසා ඒ නවදමෝපියන් සිහිපත් කිරීමටයි ශිරෝමේ වැලිබුට මෙතුණියත් නන්දන වැලිබුට මහත්මයා නම් සහ මේ දූදරුවේ පිරිස කවුරුත් අර මෙබඳු වටිනා පින්කමක් කරන්. මා කල්පනා කළා වඩාත් නොකිය දෙන දැනගැනීමට අසීරු ධර්ම කරුණු හතරක් ගැන පැහැදිලි කරන්න මේ ශල්ප වේලාව තුලදී ඒක අපේ දැනීමට ප්‍රයෝජනවත් වෙනවා. අත්ථේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති විපත්ති විපච්ඡන්ති ආගම්ම විපච්ඡන්ති ගති විපත්‍ය කියන්නේ අපි නරක තැනක උපත ලැබුවොත් අපේ තමත විපාක දෙන්න ඉඩකඩක් නැති වෙනවා පෙර ආත්මවල අපි කරගත්ත කුසල් තිබෙනවා. ඒ වගේම අපි කරගත්ත අකුසල් තිබෙනවා. දුරදිග නබලා නරක ඇසුර නිසා ඉක්මන් කෝපය නිසා මේ පින්වතුන් දන්නවා ජනතාව සාමාන්‍ය ජනයා කරගන්න අකුසල් ඒ අකුසලයන්ගේ බරපතල විපාකයක් ඉදිරිපත් වූ විට අපි කොයිතරම් පින්දහම් කරගෙන තිබුණත් ඒ පින යට කර දාලා අර පාපේ විපාක දෙනවා. අන්න ඒකයි ওই යාචකේ හිඟන මිනිස්සෙක් නැතිබරි කෙනෙක් දුගී දුප්පත් කෙනෙක් තුල උවද රජකමක් ලැබීමට අවශ්‍ය සසර පින් තියෙනවා. ඒ පෙන යටතර දාලා අද බොහොම දුක්ඛිත තත්වයකට ඔහු පත්වලා තියෙනවා නැත්නම් ඇය ඒ මොන කර්මයක් නිසාද අර තමන්ගේ සාංශාරික අකුසල කර්මයන්ගේ විපාක ඒ නිසා අකුසල කර්මවල යෙදෙන්න එපා කියන බවයි මේ ධර්මයේ ඔය කාරණේ සඳහන් කරන්නේ අද බොහෝ දෙනා නරක ආශ්‍රය ඉක්මන් කෝපය ඒ වගේම දුරදිග නොබැලීම තව සමහර අය හතන් කමට අන්න ඒ විදිය කටයුතු වලට යෙදලා අපි විවිධ පල්කම් අකුසල් කරගන්න. ඒක අපට දුකට හේතු වෙනවා. අපි මේ කරගන්න කටින පින්කම් වල ආනිසංස වෙන වෙනත් කුසල් ධර්ම ඒව යට වෙලා යනවා නෑ විපාක දෙන්නේ. බලන්න අපට පැහැදිලිව පෙරණ කරුණක්. බුදුරජාණන් වහන්සේගේ දවස ලෝෂක කියලා හාමුදුරු නමක් හිටියා. අනේ මේ ලෝෂක හාමුදුරුවන්ට පින්වතුනේ කවදාක්වත් බඩපිරින්ට කෑම ටිකක් දාන ටිකක් ලැබෙන්නේ නැහැ. මහා සංඝයා වහන්සේ සමග දානයකට වැඩියක් ව්‍යංජන බෙදාගෙන යනකොට බත් ආදිය බෙදනකොට යන්තම් බත් කටක් හමාරක් විතරයි මේ හාමුදුරන්ගේ පාත්‍රයට බෙදන්ට වෙන්නේ. කොහොම හරි දායකයන්ට මගේ අරිනවා. හතර පහ දෙනෙක් ව්‍යංජන බෙදාගෙන යනවා නම් එයින් එක්කෙනෙක් දෙන්නෙක් ඇර අනිත් අයට කොහොම හරි මගේ අරිනවා. බලන්න අකුසල කර්ම වල හැටි. හැමදාම මේ ලෝෂක හාමුදුරුව බඩගින්නේ. දිවා රාත්‍රී දෙකේ නැරෙන්නේ නැතුව ජීවත් වෙන්න විතරක් කැම ටික ලැබෙනවා. කටට රහට බඩ පෙරෙන්න කෑම ටිකක් ලැබෙන්නේ නැහැ. බලන්න මේ පුංචි කාලේ ඉඳලා මේ පොඩි ළමෙක් අනුකම්පා කළයි සරියුත් තාඳුරු මහාන කලි. දවසක් සරියුත් මහරහතන් වහන්සේ රජගහ නුවර පිණ්ඩපාතේ වඩිනකොට කුඩා දරුවෙක් දැක්ක ඇඟ පුරාම නාවර පෙරිලා. ඒ සවුල් වෙලා වයස අවුරුදු 7ක් විතර ඇති. මේ බෙල්ල පවා කුණු නාවර. මේ අහිංසක දරුවා දැක්ක මේ අතන මෙතන කඩවල් ළඟ දාලා තියෙන රොටි කෑලි. පුට්ටු කෑලි. ඕව අහුලගෙන මේ ළමයා කනවා අර බල්ලෙක් බලලෙක් වගේ. අහුලගෙන කන්නේ. සමහර අය කීයක් හරි දෙනවා මොකද රොටි කෑල්ලක්වත් තරම් දෙනවා. සරියුත් මහරහතන් වහන්සේ තවත් දවසක් මේක දැක්කා. දැකලා උන්වහන්සේ තුල මහා සංවේගයක් සංවේගය කියන්නේ අනේ අපේ කියන දුක්ඛිත හැඟීම. ඒක ඇති වෙන්නේ බුදුපසේ බුදු මහරහතුන්ට. අපට ඇතිවෙන්නේ දුක ශෝකේ කනගාටුව එහෙම දෙයක් දැක්කහම දුක ශෝකේ කනගාටුව ඇතිවෙන ක්ලේශ ධර්මයන් නැති කළ උතුමන් බැවින් රහතන් වහන්සේලාට සංවේගයක් ඇති වෙනවා. අනේ අපොයි කර්මවල හැටි කියලා. කර්මවල හැටි. තුන්වෙනි දවසේ කලේ මොකද්ද උන්වහන්සේ දවහවස තකහනියක්ම මේ ප්‍රදේශයට වැඩිය මේ ළමයා ගැන බලන්නම උදේ පින්ඩ පාට යන වෙලාවේ කතා කරන්න වෙලාවක් නැහැ. එතෙන්දි මොකද කළේ මේ ළමයා දැකලා උන්වහන්සේ කතා කළා තුවගෙන ළමයා ආවා. මේ පොඩි දරුවා කල්පනා කළා මට මොනවා හරි කණ්ඩ බොණ්ඩයි මේ එන්න කියන්නේ. අනේ දේවනාව. වැරහැලි ගොවස්කඩ රිදි කෑල්ලක් ඇඳගෙන මේ රහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අග්ග ශ්‍රාවක මහා ප්‍රඥය ශරීරුත්ථාමරු ඒ තරම් නිහතමානී උත්මේ දරුවගේ ඔළුව අතගා ලහනව පුතා ඔබේ නම කුමක්ද ස්වාමීනි මට හරියට නමක් නැහැ කොළුවා ළමයා කියලා තමයි මිනිස්සු කියන්නේ ඔබේ පියා කවුද? මට තාත්තා කෙනෙක් නෑ නෑ මං කවදාක්වත් තාත්තා කෙනෙක් ගැන අහලත් දැකලත් නෑ. ඔබේ මනකෝ මගේ මන මේත මාස ගණනාවට කලින් නැති වුණා. මාත් එක්ක මේ රජගහනුවර අම්බලමක රාත්‍රියේ නැවතුණා. දැන් අවුරුද්දකටත් කිට්ටුයි අම්මා නැති වුණා තාම මට හොයාගන්න බැරි වුණා. මෙන්න මගේ තත්ත්වය. දැන් කොහෙද පුතා ඉන්නේ? මට ඉන්න තැනක් නෑ මම මේ කඩපිල්වල අතන මෙතන ඉන්නවා කවුරු හරි කෑම ටිකක් අරන් දෙනවා. පුතා ඔබ කැමති නැද්ද මා සමග වෙහෙරට ගිහින් මහාන වෙන්න? මේ ළමයා මහාන වෙනවයි කියන එක මොකක්ද? මහාන වෙන්නේ මොකටද? පන්සල කියන්නේ මොකක්ද? මේ ලෝක හසරක් දන්නේ නැහැ. ඒ වුණාට බලන්ඩ සංගුණු පෙරපිනක් මතු වුණා. ගත් කටටම කිව්වා මං මහාන වෙන්න කැමති වෙහෙරට ගිහින්. වාසනාවක්. ඉතින් මේ ළමයාත් එක්ක සරියුත් හාමුදුරුවෝ කතා කරනවා. ඒක දැක්ක පාරේ යන මිනිස්සු එකා දෙන්න බැගින් එතෙන්ට එකතු වුණා මේ මොකද්ද මේ සරියුත් සාඳුරෝ කායකද මේ හිඟන කොළුවෙක් එක්ක කරන කතාව ඇබිත්තන් ළමේ අහගෙන හිටියා ළමයා කියන තොරතුරු ටික අහලා අර හැමෝම කිව්වා ස්වාමීනි සාරිපුත්‍රයාණන් වහන්සේ ඔය ළමයා කියන කරුණ ඔක්කොම හරි කවුදෝ දාලා ගිහින් මව්දමෝපියෝ අපි කවුරුත් පුළුවන් උදව්වක් කරනවා කොහේ ළමයෙක්ද ඒවා මොකොත් අපි දන්නේ නැහැ ඊළඟට ඒ අයත් කලේ මොකද්ද ළමයා පුතා ඔබේ පෙරපිනක් මතුණයි කියලා හිතනද මේ හාමුදුරුවෝ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ වැඩිමේ. උන් වහන්සේගේ දැසට ඔබ වැටෙන්නේ යම්කිසි පිනක්. ඒ නිසා උන් වහන්සේත් එක්ක යන්න. කිසිම මහාන වෙන්න. ළමයා ගියා. ගියාට පස්සේ රාජ කියලා වයසක බ්‍රාහ්මණ කෙනෙක් දානශාලාවේ කටයුතු හොයලා බලලා කරන්නේ ඒ දවස්වල. රජගහ නුවර වේල්වනාරාම. සාරිපුත්ත හාමුදුරුවෝ කතා කළා කිව්වා රාජ බමුණුතුමනි මේ ළමයා පාරේ ඉඳලා මම මේ අඳගහගෙන ආවි. අසරණ ළමේ. හැබැයි සංගවෙම පින් කියන කෙනෙක්. පෙර පාපයක් නිසා තුන යට වෙලා දැන්. මේ ළමයාගේ පින යට වෙලා. මේක මතු කර දෙන්න ඕන. ඒක අපට පුළුවන්. ඒ නිසා හෙට උදේ වරුවේ මේ ළමයාව මහාන කරන්නයි මගේ අදහස. දැන් මේ ළමයා කඳබගෙන ගිහින් අඟපත හොදලා සුද්ධ කරලා තියෙන සුදුරුදි කෑල්ලක් අඳින්න දීලා. ඔය ඉතිරි යමක් නැත්නම් කණ්ඩ බොණ්ඩ දීලා දවල් ඉතුරු කරගෙන ඉන්න අයගේ කෑම පිණිස සේවය කරන අය ඉතුරු කරගත්තේ යමක් නැත්නම් කණ්ඩ බොණ්ඩ දීලා මේ ළමයාට නිදාගන්න හදා දෙන්න කොහෙන් හරි හෙට උදේ මහාන කරනවා කියලා ගියානේ රාජ බමුණුතුමා බොහොම හොඳ මිනිස්සෙක් හොඳට මේ දරුවට සැලකුවා උදේ පාන්දර එළි වුණායින් පස්සේ ළමයා නැගිට්ටවල මේ කෑම දීම ටිකක් දීලා ඊළඟට කලේ මොකද්ද ඉසර් බාල මේ ළමයාව පැවිදි කළා මේ පැවිදි කලායින් පස්සේ පින්වතුනි මේ පොඩි දරුවා ඉන්නව තවත් පොඩි හාමුදුරුවෝ ඉන්නවා ඔන්න බලන්න අකුසල් වල විපාක මහජනයා පන්සලට එනවා දායක දායිකාව. එවිටින් අනිත් පොඩි හාමුදුරන්ට කතා කරලා යමක් දීලා කියලා යනවා. මේ ලෝෂක පොඩි හාමුදුරන්ට අනේ කිසි කෙනෙක් මොකුත් දෙන්නේ නැහැ. බලන්නෙත් නැහැ. නොබලුවයි කියලා මේ පොඩි හාමුදුරන්ගේ අහිතකුත් නෑ අන්න ඒකයි වටින්නේ. දැන් වෙන කෙනෙක් නම් අඬලා වැළපිලා මට කෑම මදි ලැබුණා මදි බඩගිනි කිසි දවසක වචනයක් නැහැ. අන්න පිනකුත් සසරේ. සසර කරගත්ත පිනක් තියෙනවා. ඉස්සර ආත්මවල මහානදම් පුරලා භාවනා කළ කෙනෙක්. ඒ කුසලයේ ඒ විපාක දෙන්නේ. හිත නරක් වීමක් මොකුත් නැහැ. ඉඳගන්න ඉතින් බොහොම අමාරුවෙන් ජීවත් වෙනවා. වයස අවුරුදු 20 වුණා. උපසම්පදා වුණා. පින්වත්නි බලන්න කර්ම විපාක වල හැටි උපසම්පදා වුණායින් පස්සේ පින්ඳ පාත ගියත් දෙතුන් පොලකින් කෑම ටිකක් බෙදෙනවා. යන්තම් බඩගින්න මකා ගන්න විතරයි. බඩ පෙරෙන්න කවදාක්වත් හම්බෙන්නේ නැහැ. නහම්බනයි කියලා අනේ කිසිම කම්පාවකුත් නැහැ. ඒකයි වටින්නේ හිතේ දිනුනෝ. එහෙම කිසිම දෙයක් නැහැ. ඔහොම ගෙන් වයස අවුරුදු 30 33 වෙනකොට බණ භාවනා කරලා මේ තරම් අශීරු අමාරුකම් මැද අර එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ පළ කළ අදහසට අනුව අන්නම් පරණ පින මතු වුණා කෙලෙසුන් නසා උතුම් වූ රහත් ඵලයටපත් වුණා. ලෝසක හාමුදුරු. පුදුමේ බලන්ද රහත් වුණායින් පස්සෙත් අනේ කවදාක්වත්ම නැහැ බඩ පිරෙන්න කටට රහත කෑම ටිකක් ලැබෙන්නේ. ලැබෙන්නේ නැහැ. දැන් ඉතින් ඒ පිළිබඳ හැඟීමක් ඇත්තෙත් නැහැ. දවසක් සවැත් නුවර ජේතවනාරාමේ හවස් වෙලාවේ එතකොට යොදුන් 100ක් විතර ඈත මේ රජගහ නුවර ඉඳලා හවස් කාලේ සරියුත් හාමුදුරුව සක්මන් කරනකොට දැක්ක මේ තරුණ හාමුදුරුවමක් කතා කරලා බැලුව මූණ අඳුරගත්තා. ළඟට ඇවිදින් වැන්දා. ශරීරත් හාමුදුරු වහනවා ඇවැත්නි ඔබ වහන්සේ මේ ලෝසක ආයුෂ්මතුන් නේද? එහෙමයි ස්වාමී. මම අර පාරේ හිඟා කන කාලේ පොඩි දවස්වල මාව කැඳවගෙන ගිහින් මහාන කරලා මාව හදා කියා ගන්නට අනිකුත් හාමුදුරුවන්ට බාර කළේ ඔබ වහන්සේ. මට හරි සතුටක් ඔබ වහන්සේ දැකලා. දැන් මං මහානදම් පුරලා භාවනා කළා දැන් රහත් නමක්. මට ඒක පැහැදිලිව පේනවා. රහතන් වහන්සේලා කොටස් තුනක් ඉන්නවා පින්වත්නි. සමශේෂී රහතන් වහන්සේලා මතක තියාගන්න ඕන දෙවෙනි කොටස තමයි මේ සුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා ඊළඟ කොටස තමයි ධ්‍යාන සමාපatti ලාභී ඉරිදි බල සහිත මහරහතන් වහන්සේලා සෑම රහතන් වහන්සේ නමකටම ඉරිදි බල නැහැ සමසීසී රහතන් වහන්සේය කියන්නේ රහත් වෙච්ච වෙලාවේම ටික මොහොතකින් පිරිනුවන් පානවා. සමසීසී. ඔය අරඤ්‍යගතෝ ආරුක්ඛමූලගතෝ ආශුඤ්ඤාගාරගතෝ ආදී වශයෙන් වනගත වෙලා බොහෝම මහන්සි වෙලා දුක් විඳලා භාවනා කරලා වද බිඳලා අන්තිමට රහත් වෙනවා. රහත් වෙනකොටත් රෝගාතුර බව ආදීන් පීඩා විඳිනවා. ඉතින් මගේ අදහස රහත් වීමයි. ඒක මං කරගත්තා. දැන් අර අසනීපේ නිසා මේ රෝගය නිසා වැඩ බින්ද බින්ද ඉන්න ඕන කරන්නේ නැහැ කියලා රහත් වෙලා ටික වෙලාවකට පස්සේ පිරිනුවන් පානවා. උන්වහන්සේලාටයි සමසේසේ රහතන් වහන්සේය කියන්නේ. දැන් සුද්ධෝදන මහරජුරුවත් එහෙමයි. බුදුහාමුදුරන්ගේ පියා. අන්තිම අවස්ථාවේ බුදුහාමුදුරුව වැඩියා. පිරිත් දේශනා කළා සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාතන් වහන්සේලා සමග හොඳ ප්‍රේම අමාරු වෙලාව රජ නදුරු වටිනා මංචකයක උඩ බැලිව සයනය කරමින් හිටියේ බුදුහාමුදුරේ වැඩි අය කියලා මතක් කළාම අනේ ඇස්තරලා බැලුවා. පිරිත් ටික උන්වහන්සේ බුදුහාරේ නලන පිරිමදිමින් ශරීර තාම්‍රේ දකුණු ඇලේ දකුණු අත අත ගාමි. මුගලන් ආම්‍රේ වම් අත වම් ඇලේ ඇලේ අත ගාමි. පිරිමදිමින් මුගලන් ආනන්ද ආම්‍රේ දකුණු කකුල පිරිමදිමින් නන්ද රහතන් වහන්සේ වම්පය පිරිමදිමින් සත්‍ය ක්‍රියා කළා පිරිත් දේශනා කළා. ටික වෙලාවක් පිරිත් දේශනා කරගෙන යනකොට වේදනාව නැති වුණා. හොඳට ඇස් දෙක ඇරිය දැන් හොඳ සනීපයක් දැනුණා. බලනකොට අනේ මගේ පුතා මාව බලන් දැවිදී. මගේ පුතාගේ ප්‍රධාන ගෝලදෙනම බ්‍රාහ්මණ වංශික සාරිපුත්ත මොග්ගල්ලාන දෙදෙනා වහන්සේ මගේ දෙඋර පිරිමැදමින් පිරිදේශනා කරනවා. ඒ වගේම මගේම නගිනියගේ පුතා මගේ නංගිගේ පුතා මුගල මේ ආනන්ද හාමුදුරු. සරි මේ සුද්ධෝදන මහරජුරුවන්ගේ නංගිගේ පුතෙක්. මගේ ඒ පුතා මේ පිරිමදිනවා දකුණු පාය. මානුෂාම උපත ලැබේ ප්‍රජාපති ගෝතමියගේ පුත්‍ර නන්ද රහතන් වහන්සේ මගේ වම්පය පිරිමදින මගේම දරු අපමණ සතුටක් ඇති වුණා. ඒ සතුට ඇති වෙනකොටම ඔබින අයුරින් බුදුහාඳුරුව කෙටි දේශනයක් කළා. විනාඩි 3-4ක. ඒ දේශනාව වහල එතුමා රහත් වුණා. කලින් සෝවාන් වෙලා හිටියේ. ආයවාරේකවි සකුරුදාගාමී තත්වයටත්පත් වුණා. තවත් වරකදී අනාගාමී තත්වයටපත් වෙලා හිටිය රජුරු. මේ මොහොතේදී රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා ඔය නීවරණ පහත් නැති කර දාලා උන්වහන්සේ උතුමා උතුම් වූ රහත් ඵලයටපත් වුණා. රහත් ඵලයටපත් වෙලා දැන් ඉතින් මං වයසයි දුරවලයි මගේ අදහසක් දැන් මුදුන්පත් වුණා මගේ පුතාගේ ශාසනයේදීම මට රහත් වෙන්න ලැබුණ නැවත උපතක් නැහැ ඒ නිසා මා නැවත ජීවත් වීම අවශ්‍ය වන්නේ නැත කියලා එතුණාත් ඒ වන විට අවුරුදු 75ක් 80ක් ඉක්මවලා හිටියේ පිරිනුවන් පෑවා ඒ තමයි සමසීසී රහත්වරු. ඔය වගේ කතා බොහෝම තියෙනවා. ඔය වද වේදනා විඳින ඇත්ත රහත් වුණා පිරිනුවම් පෑව ජීවත් වෙන්නේ නැහැ වැඩක් නැහැ කියලා. ඊළඟට දෙවෙනි කොටස තමයි සුෂ්ක විදර්ශක. ඒ කියන්නේ පින්වත්නි කාමච්ඡන්ද ව්‍යාපාද ආදී දුරු කර දාලා අලෝභ අදෝෂ අමෝහ ආදී වර්ධනය කරලා ඒ ඇත්තෝ රහත් බවට පත් වෙනවා හැබැයි ඉරිදි බල නැහැ. ඉරිදි බල ලබන්න භාවනා කරන්න ඕන හුඟක් වනගතව හුඟක් මහන්සි වෙන්න ඕන. අපි මේ වයසට ගිහින් මහන උනේ අපට ඕව කරගන්න බෑ. අර එහෙම ආයෙත් හුඟක් දෙන සුස්ක විදර්ශක අයුරින් තමයි රහත් වෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔය තුන ගැන තමයි භාවනා කරන්නේ. අනිත්‍ය වෙනස් වෙනවා ඒ නිසා දුකයි එහෙමනම් මටය මාගේය කියලා මුකුත් නැහැ. ඒක හොඳට කාවද්දන අපිට වගේ වචනේ තේරුම නෙමෙයි. නියම අර්ථවත් දැනෙනවා. ඒ දැනීම ඇති කරගෙන රහත් වෙනවා හැබැයි නැවත උපතක් නැහැ මරණයෙන් පස්සේ නිමයි ඒ වුණාට 이르දි බලයක් නැහැ. දැන් මේ ලෝසක හාමුදුරුවෝ එහෙමයි රහත් උනේ. මහන්සි වෙලා වද බින්දලා කෑම බීම ටිකකුත් නැහැ ඒ ඔක්කොම දුක් විඳගෙන භාවනා කළා භාවනා කළා රහත් වුණා දැන් හරි අදහස නැවත උපතක් නැහැ නමුත් උන්වහන්සේට කිසිදු ඉර්ධි බලයක් නැහැ ඒ ඉර්ධි බල නැති හාමුදුරුවෝ තමයි හුඟා කිටිය රහතන් වහන්සේලා බුද්ධ කාලෙත් පස්සෙත් එහෙමයි ඔය සාරිපුත්ත මොග්ගල්ලාන 80 මහා ශ්‍රාවක ඒ බොහොම එහෙම ඉරිජ බල තියෙන උතුම පිරිසක් හිටියා. බුද්ධ කාලයෙන් පස්සේ දැන් ওই මිහිඳු මහරහතන් වහන්සේලා ඉරිජ බල උපදවා ගත්තා. අහසින් යන් දිබ්බිදම් දිබ්බසෝතං පරතිත්ත විජානනං දිබ්බේ නිවාසානුස්මෘති දිබ්බ චක්කුණ පංචති. දිව ඇස දිව කන පෙර ආත්ම දැකීමේ නුවණ ඔය ආදී ඒ සියන ඔක්කොම ඉරිදි බල එකයි රහත් වෙලා තියෙන්නේ. ඒ නිසා රහතන් වහන්සේලා හැමෝටම පින්වතුනේ ඉරිදි බල නැහැ. දිව්‍ය ඥාන නැහැ. ලෝසක හාමුදුරුවෝ රහත් වුණා. ලෝසක හාමුදුරුවෝ මේ අපේ මට්ටමින් තමයි හිතන්නේ ගැන. අනේ මගේ සංසාරේ කර්මයක් මේක. මොකක් හරි පින් කළා වගේ මම පාප කර්මයකුත් කරගෙන ඇති. නැත්නම් මට මෙහෙම අග හිඟකම් ඇති වෙන්න හේතුවක් නැහැ. අනිත් හාමුදුරන්ට ලැබෙනවා. මට ලැබෙන්නේ ඒක මගේ කර්මයක් කියලා හිතාගෙන හිත හදාගත්තා. කෝපෙන්නේ නැහැ. කාකරේවත් තීර්ෂ්‍යා කළෙත් නැහැ. දොස් කිව්වෙත් නැහැ. මට ලැබෙන්නේ නැත කියලා දුක්ුනේත් නැහැ, ඇඟෙන්නේත් නැහැ. අන්න ඒකයි ගුණය. අර පෙර ආත්මවල මහානදම් පිරීමේ බලය ඉතින් උන්වහන්සේ <clears throat> දැක්කහම සාරිපුත්ත හාමුදුරුවෝ දිවසින් බැලුව කතා කරන අතර අනේ බලනකොට මේ මූණ ඇස් දෙක ගිලිලා වාසනාවන්ත පෙනුමක් තියෙනවා ඇස් දෙක ගිලිලා ඒ මදිවට මේ පපුවේ ඇටකටු පවා මතුවලා පේනවා මේ අත ගත්තා මේ නහරවල් ඔක්කොම ඉලිප්පිලා ඒකෙන් පේනවා කෑම බීම පිළිබඳ බොහොම අඩුපාඩුකම් ඇතුව අදත් ජීවත් වෙනවා කියන බව. සරියුත් තාන්දුරවර කතා කරන අතරම ඉරිදි බල කියන කෙනෙක් උන්වහන්සේ. බොහොම බලවත්. බලව දේශින් මොකද මේ ලෝසක හාමුදුරන්ට වෙලා තියෙන්නේ? දැක්ක ඉස්සර ආත්ම කරපු කර්මය. ඒ නිසා ඒකේ විපාක මේ ලැබෙන්නේ ඒක වළක්වන්න බෑ. හැබැයි හෙට රැට පිරිනවම් පාන. ඒකත් දැක්ක. මේ ලෝසක හාමුදුරුවෝ හෙට රැට මැරෙනවා. හෙට විතරයි ආශතිය. ඒ නිසා ඒක අඟවන්නේ නැතුව සරියුත් මහරහතන් වහන්සේ කියනවා ඇවැත්නි ලෝසක හෙට ඔබ වහන්සේට මම දාණය දෙනවා. ඒ නිසා මම එන තුරු පින්ඩ පාතේ පිනිසවත් කොහෙවත් යන්න එපා. හෙට මගේ ගානේ. අර විස්තර කියන්නේ නැහැ. කෙනෙකුට ඒක කියන්න තහනම් බුද්ධාගමේ. මරණ වන්නං වා සංවන්නේය මරණාය වා සමාදපේය යම්කිසි උපසම්පදා හාමුදුරු නමක් කෙනෙකුට කියනවා ඔබට දැන් ඉතින් ආයුෂ ඉවරයි. ඒක නැත්නම් අද මැරෙනවා. බය වෙන්න එපා. සත් උම තමයි කියලා එන්න බනට කියනවා අපි හිතුවා. මේ සම්පදා හාන්දරගෙන. බැරිදලා අර මිනිස්සයා හිතාගත්තොත් එහෙනම් මම ඉතින් මැරෙනවා තමයි. වැඩක් නෑ ඉඳලා කියලා එයාගේ ජීවිතය ගැන තිබුණා. ආශාව නැති කරගත්තොත් හාමුදුරුව පරාජිතාපත්තියටපත් වෙනවා. මහානකම ඉවරයි. ඔන්න බලන්න. මහානකම එතනින් ඉවරයි. ඒ නිසා කාටවත් කියන්න බෑ. මැරෙන වෙලාව අපි දන්නවා. දැනගත්තට අංගයන් හොඳයි අපි. දන්නම් සමහරු ඒක හපංකමකට වගේ කියන. ඒක ඝාතනයක්. එක්තරා විදියක ඝාතනයක්. එහි තුන එහිගේ ජීවිතයේ පිළිබඳව පින්වතුනි ඇති ආශාව නැති කර දැම්මත් භික්ෂුවක් නම් පරාජිකා වෙනවා ගිහියෙක් නම් ආරම්භ ප්‍රාණඝාතනයේ පින්කමකට වැටෙනවා පාපයකට වැටෙනවා ඒ නිසා බුද්ධියෙන් කටයුතු කරන්න වෛද්‍යවරයෙකුටවත් පහළ වෛද්‍යවරයාට තේරෙනවා මොහොත ජීවත් වෙන්න බෑ කියලා ඒ වුණාට කියන්නේ පරණ වේද මහත්තුරු එහෙමනේ වෛද්‍යනේ. මම කවුරු හරි ටිකක් හිත හයිය කියන පුතේකට හරි ආතාරු කියන තාත්තගේ සත්‍ය හොඳ නැහැ ඒ නිසා හොඳට බලා ගන්න දෙයල ඒ විදිහ අනයන් විදිහට නිසා කෙලින් කියන්නේ නමුත් දැන් සමහර හපංකමට ගියනවා ඒ බරපතල වරද අන්න මේසක හාමුදුරුවෝ යන පරිථාන්දුර කිවිද මෙත දානි දෙන්න සංයදා උදේ ආව ලෝෂක හාමුදුරුවෝ සිටියා. අවත්නි ලෝෂක මට ඔබ වහන්සේගේ ওই පාත්‍රය දෙන්න. මම පින්ද පාඨ කරගෙන දාන ගෙනත් පූජා කරමි. මං එනතුරු පින්ද එපා දානේ වන්දන. මුන් වහන්සේ උන් දානේ පින්ද පාඨ ගියා හොඳට දානේ දෙන ගෙවල් දෙක තුනකට. එහෙම හතර දානේ ලැබුණා. ඒ අරගෙන උන්වහන්සේ කළේ මොකද්ද? අද මම ගෙදරක යා යුතු දානයක් බාර අරගෙන තියෙනවා. ඒකට යන්නම ඕන. ඒ නිසා තවත් ටිකක් කලතුනා හාමුදුරු නමකට කතා කළා කිව්ව ඇවැත්නි මගේ ගෝල නම ලෝසක. අර මේ වේ මේ ජේතවනාරාමේ අසවල් කුටිය වැඩි ඉන්නවා. මන්වහන්සේට මේ දාන පාත්‍රයේ පිළිගන්වලා මම එනතුරු ඉන්නේ නැතුව හිමින් මම දන් දෙයි කියන්නේ මං එනවා ඉක්මනට ඒ දාන පාත්‍රයේ උන්වහන්සේ දාන විදරට ගිහින් ඉක්මනින් දාන වන්දන සෙත්ලින් අනුශාසනාවක් කරලා ආවා ඒ එනකොට යෝෂක හාමුදුරුවෝ එහෙමම ඉඳගෙන ඉන්නවා දෘෂ්ටියට හේතු වෙලා අරමිනේ කොතල වාඩි වෙලා ඉන්නේ. අරුව ඇවැත්නි දානේ වැළඳුවද ස්වාමී මේ තාම දානේ ලැබුණේ නැහැ කියලා කිව්වා. අනේ එතකොටත් හරි සංවේගයක් ඇති. මෙච්චර ඕන කමින් මම මේ කරුණ ගැටවර හාමුදුරු කෙනෙකුටවත් දුන්නේ නැහැ දානේ පාත්‍රය. අමතක කරයි කියලා. කාරණා තේරෙන සැලතුනා හාමුදුරුවමක් අත එවි. ඒකත් මගහැරියේ. දැන් කමක් නැහැ. ඔහම පොඩ්ඩක් ඉන්න කියලා උන්වහන්සේ එතනින්ම ඉරිදි බඩින් වැඩි රජගෙදරට පාගමන යන්න වෙලා මදි. රජගෙදර මිතුරට ගියාම රජතුමා ජල ස්නානය කරලා කෝසල මහරජයා පිටක් කාංචිපුතුව රජ ඉදර ඉස්තෝපිය හොඳ ආලින්දේහි සැප පහසු පුටුවක වාඩි වෙනා යම් කිසි ප්‍රශ්නයක් ගැන කල්පනා කර කර හිටියා. භෝජනයේ පිණිස කතා කරන්න තියෙනවා. ඒ වෙලාවේ දැක්ක හාමුදුරුවම බැලුවා බැලින් නම් මේ සාරිපුත්ත හාමුදුරුවනේ වදින. කෝසල මහරජතුමා කලබල වුණා. නැකතුල ගේ පැත්තට හැරිලා කිව්වා දියණිය දුවගෙන එන්න. අර වැඩෙන්නේ මේ සරිඋත්පාදේ. තමර පාස වැඩෙන වෙලාව ටිකක් තමා වෙලා කියනවා අද. අපි තුන්ද පාස ගම්බ ගම්බ ගොස් වෙලා ගත වෙනවා. ඔබ දෙවගෙන ගිහින් පාත්‍රයේ අරගෙන ඇවිදින් අර මට බෙදලා තියෙන. මම ආහාර පාන වලින් සියලු කොටස් වලින් දාන පාත්‍රයේ පුරවලා පළතොර කැඳුළු සහිතවත් සකස් කරලා ඉක්මනින් ගිහින් පූජා කරා. තව කාටවත් කතා කරන්න එපා මොකද වෙලාවක් නෑ දැන්. ඒකයි හේතුව. අර කුමරියා ප්‍රජජදර පින්ද පාති බෙදලා පළතොර දුක් විදර මදු කුමරියන් <clears throat> දනගනගේ පින්ද පාති බෙදිය. සුවපත් වේවා කියලා ශරීර සාඳුරු අතුරුදහන් වුණා එතන. ඒ මොකද පාගමනින් අතෙන් කියන්න වෙලා නැති ඒකයි. යනකොට ගිහින් වාඩි වෙලා ලෝකක හාමුදුරුවෝ දැන් මෙහෙම වාඩි වෙලා ඉන්නවා. මේ මහත්යවල. සරීත් හාමුදුරුවෝ තස්සරන් වහුදම වාඩි එතකොට ධනස් දෙක පරිවත් හාමුදුරුවන්ගේ ජයගෙන ලෝකක හාමුදුරුවන්ගේ ධනස් දෙක. අර දාන පාත්‍රයේ තිබ්බා ඔබ කියේ දෝෂක ආඳුරක්. ඔබත්ම කියාගෙන දෑතින් අල්ලගෙන ඉන්නවා කවුද? සරිතාඹේ. ලෝචක හාමුදුරන්ගේ ඔබත්ව මත දාන පාත්‍රයේ කියලා දෑතින් අල්ලගෙන කියනවා එවත්ම දෝෂක තව වෙලා තියෙනවා ඉර අවරපයන්ද. ඔබ වහන්සේ සංසුන්ව දාන වන්දනා අනේ බලඳලා ඉවර වෙනකන් පින්වත්නි දානේ පාත්‍රයේ අතෑරියේ නැහැ. බෑතින් අද්දර කියාගෙන හිටියේ. ඒ හේතුව බරු ගලාවත් සරුවත් මහරහතන් වහන්සේ අද්දක අහකට ගත්තනම් අර දානටවත් අන්තර්ධාන වෙනවා. ඔන්න පාප කර්මවල කර්ම. පාප කර්මවල තරම වයින් අපට තේරෙනවා. අල්ලගෙන හිටිය වන්දන ඉවර වුණා. උදා රාත්‍රියේ සමාපatti වලට සම වෙදිලා අනේ ලෝකක හාමුදුරු ඔක්කිරින් මං පෑවා. පන්වදා ආදාහන කටයුතු කළා. ඊට පස්සේ හවස බණ කියන වෙලාවේ මේ වගේ වෙලාවක විශාල සේනාවක් යෝවන කතා කළා. කතා කළාම බුදුහාඳුරෝ මතක් කළා ඇවැත්නි ඔබ වහන්සේලා ටික කොටසක් විතරයි ওই කතාවෙන් ගන්න. යෝෂක හාමුදුරු තර ආත්මයක කාශ්‍යප බුද්ධ කාලේ මහානදන් පෙරේ පෙරේ හොඳට මහානදන් පිරුවා. බණ භාවනා කළා. විවාකව තමන්ගේ ආරාම පන්සල් ඔක්කොම නෑදෑගේ අතහැරලා කුඹරක් නැද්ද ඔබ කුටියක් හදාගෙන භාවනා කළා. ඒ භාවනා කරගෙන ඉන්න අතර ආගන්තුක හාන්දර කෙනෙක් ආවා. වැඩගත්. හඳුරන්නේ නැහැ. නවාතෙන් දුන්නා. එහෙනම් ඔබ වාසිය තියෙනවා. ස්වාමීන් වහන්සේ හෙට දවල් උදේ දාන තියෙන දායක මහත්තයෙක් ආවා. ඒ දායක මහත්මයාත් ඇවිදින් කතා කරලා අනේ දුර ඉඳලා එන හාමුදුරුවෝ කියලා හොඳට කතා බස් කරන හෙට උදේට මේ හාමුදුරුවෝත් එක්ක අපේ ගෙදර දාන තියෙනවා. කියන ආරාධනා කළා ගියා. පස්සේ මේ හාමුදුරුවන්ගේ ඔන්න කෙලස් වල හැටි මේ තියෙන පංචලත් අතහැරලා දේපලත් අතහැරලා සැලේ නෙගලක් නැද්ද කනස්සක අමසක කුටියක් හදාගෙන විදේකව භාවනා කළ මේ ගුණ සම්පන්න හාමුදුරන්ගේ හිතට සාදබල ඊර්ෂ්‍යාවක් ආවා. දැන් හෙතනේ දායක මහත්මේ එයි. මේ හාමුදුරන්ටත් දානි දෙනවා අපි එක්කගෙන ඉන්නේ. බැරි වෙලාවක් මේ ජායක මහත්මයා කිව්වේ ප්‍රබෝහන්සෝත් මෙහෙ නැවතුම්ද මට මහා ප්‍රශ්නයක් තිබුණා මම මේ තනියම බණ භාවනා කරගෙන විවේකව හිටියේ ඒක නැතිවම මට කියලා හිතේ හදාගත්ත අදහස් මාලාව හදාගෙන එළි වෙනකන් ඒ ගැන කල්පනා කළා අර හිතුවේ රහතන් වහන්සේ නමක් උන්වහන්සේ රෑ දැනගත්ත මේ හාමුදුරන්ගේ හිත වැඩ කරන හැටි. කිසි කතාවක් නෑ උන්වහන්සේ අතුරුහන් වෙලා ගියා. සංවේදා උදේ නැතිච්ච කාමරේ ගහලා. මේ හාමුදුරේ නෑ. දොරට ටිකක් තට්ටු කළා. ඒත් නෑ මොකද ඉතින් සමහර විට දායක මහත්තයා අහයි ඔබ වහන්සේ දොරටත් ටිකක් තට්ටු කරලා බැලුවද නැතිලයි නැද්ද කියලා. ඒක බොරුවක් කියන්න වෙන්නේ නැහැ. ඒ තමයි බොරුද. බොරුදක් තට්ටු කළා නෑ. ඒ පාර ගෙදරට ගියා දානේ දීලා බොහොම සලකලා එහෙමනම් ආම්ඳුරනේ ওই පාත්‍රය මං අරගෙන සුද්ධ කරලා හොඳට හොදගෙන තව දාන පාත්‍රයක් ඒකටම බෙදලා මේක අරගෙන ගිහින් ඒ ආම්ඳුරන්ට දෙන්න. මමත් දවල් වෙලා ඉන්නවා. අනේ දානේ පාත්‍රය අරගෙන එද්දි ඔන්න අපේ හිතවල ඇති බලන්න. මෙච්චර ගුණවත් උත්සමයක්. මේ තරම් සිරිවත් ගුණවත් හාමුදුරුවෝ බලන්න මොහොතින් වෙනස් වුණා හිත. කල්පනා කළා දැන් මේක බොහොම ප්‍රණීත දාන පාත්‍රයක්. මේ හාරුවත් අතරමං වෙලා ආසෙනෙක්. මේක පිළි අරගෙන යන්නේ නැතුව නවතින්න පුළුවන්. දැන් මේක දෙන්න හොඳ නැහැ. වෙන ගමන් ඒ දණ්ඩකින් පොඩි ඇලක් තියෙනවා ඒකද වෙන්නේ. ඒ ධර්ම කල්පනා කළා එන ගමන් මේක හලන්න ගඟට වැළපේ. එතකොට කල්පනා කළා තව මිනිස්සෙක් ආවොත් දැන් මේ දාන පාත්‍රයෙන් මෙතෙන් පහලපුවාම මාළ පෙරකසා ඡන්ද පටන් ගන්න. එතකොට ඒ මිනිහට තේරෙනවනේ එන කෙනෙකුට මේක මේ මාළුන්ට කෑමක් දාන මොකද කියලා අහනෝනේ. මේක එලිදරව් වෙන්න පුළුවන්. එන ගමන් කන්න මෙතෙන්ට දාන්න හොඳ නැහැ. නියරක් තිබුණා නියර මැද්ද දාන්න කල්පනා කළා. එතකොට කල්පනා කරනවා කාක්ක වරුම්ම වට වෙනකොට මිනිස්සු බලනවා මෙතන මොකද මේ කියලා. මේක ආරංචි වෙන්න පුළුවන්. දාන පාත්‍රයක් අන්නතන හලා දාලා ඉන්නේ. ඒ එන ගමන් කොළරෙදි එකතු වෙන්න කුඹරක නීතිය. මොකද කලේ අර දිනු දෙකට මේ දාන පාත්‍රය හැලිය. එතකොට අහුවෙන්නේ නැහැ. ඒකනුත් දෙන්නේ. ඒක කළා. අවදින් අනේ බැලුව කෝ හාමුදුරුවෝ නෑද? තාම. ඊට පස්සේ දොර විරුද්ධ කළා කොහොම හරි බැලුවා හාමුදුරුවෝ නෑ. එතකොටයි උන්වහන්සේ දැනගත්තේ අනේ මගේ හිතේ ඇති වෙලා තිබෙන මහා පාප චේතනාව. මේ ඉඳලා තියෙන රහතන් වහන්සේ නම. මගේ හිතේ ඇති වෙච්ච මේ කුඩසාදු අදහස් මාලාව. උන්වහන්සේ දවසින් දැකලා අතුරුදහන් වෙලා තියෙනවා. මෙච්චර හොඳ මහානදම් පුරාගෙන ආපු මම ඒ මේ වගේ පාපකාරී පුද්ගලයේ කුණේ කියලා එදා ඉඳලා කනගාටුවෙන් හිඳලා මාස 4ක් 5ක් යනකම් දානවල ගන්නවත් බෑ ඒකකොට මේක මතක් වෙනවා පිටට පේනවා දාන පාත්‍රයේ හලපුවේ අනේ ඒකෙන් මල නබ්බගෙන් අවේච මහා නරකාදී බුද්ධාන්තරයක් ඇහිලා ඔන්න බලන් උපන්නේ අර මහානකම නිසා රහත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වුණාට මොකද වුනේ? අර පාප කර්මත් පරිසම්දින. අම්මා දාලා ගියා. තාත්තෙක් නෑ. අන්තිමට අර පෙරණ පෙනුම්සා සරියුත් මහරහතන් වහන්සේට මුණ ගැහුණා. උන්වහන්සේට හිතක් පහළ වුණා මේ දරුව ගැන බලන් දෙන්නේ කියලා. ඒකටත් එපා වෙනවා. කෙනෙකුගේ පිහිට වෙන්න වුණත් හිතක් වැටෙන්නේ Tamange තුනක් තියෙනවා නම් තමයි. ඔහුගේ තුනක් තියෙන්න ඕන නැත්නම් සෙක්කර දෙන්න හිතාගෙන හිටියත් කොහොම හරි ඒක වලකිනවා. අරේක තුනක් තියෙනවා. ඒ නිසා එක පැත්තකට විතරක් අන්නේ අපට දෙන්නේ නැහැ. අපට සලකන්නේ නැහැ කියන එක පැත්තකට විතරක් දොස් කියන්න හොඳ නැහැ. අපිට තියෙන දෙන පුණ්‍ය ශක්තිය. එතකොටයි තව කෙනෙකුට යමක් අපට දෙන්න හිතෙන්නේ. ඒ පැත්ත ගාව ඔබ කල්පනා කරන්නේ. දෙන්නේ නැත සලකන්නේ නැත කියලා දොස් කියනවා මිසක් යෝනිසාකව තව තව පෞත්‍රව ගන්න. මගේ තවාසනාවක් ඇති. ඒකත්තක් හිතන්නේ. දැන් මේකක හාමුදුරුව කල්පනා කළේ ඒකයි. මේක මගේ අවාසනාවක් නේ අනිත් කොතම සලකනවා මට සලකන්නේ. මට ලැබෙන්නේ යන්තම් පණ රැකගන්න විතරයි කැමති. අර ගුණ ධර්ම පිරීමේ චිත්ත බලය. ඉතින් බලන් දෙහෙම කළා උන්වහන්සේ අන්තිමට මේ රහත් බවටපත් වුණා. අන්තිම බහතේ එදා තමයි අවුරුදු 33 අවුරුද්දක් ජීවත් වුණා. ඒ 33 අවුරුද්දකම බඩතරින්ද සසක රහත දානිකක් ලැබෙන එදා තමයි ලෝෂක හම්බුනේ. බලන්න කර්ම වල හැටි. ඒ නිසා අපේ අය මේව කල්පනා කරන්නේ. මේ කර්ම විපාක ලැබෙන හැටියට කවුරුවත් කියන්නේ කර්මයේ මේක ස්වභාවය එක. බොහෝම කයි සත්‍යන් සංචයිතෝ තේරප සංසාචයිතෝ බොහෝ දෙනා ඉන්න අන්තිමට ගැටෙන දුක්ගිරිය බැලුවහම කාටවත් හිතාගන්න බෑ මේ මිනිස්සුන්ට මෙහෙම උනේ ඇයිද කියලා. සංසාරික කර්ම අන්න ඒවා අපේ කර්මය දැනගෙන තිබෙනවා. ඒ නිසා තමයි හැම විටකම හිත කය වචනේ යොදවා කුසල ක්‍රියාවල් හොඳ දේවල් කළේ. නරක දේවල් වලින් වැළකීලා හොඳ දේවල් කළා. ඒ වායේ විපාක. ඒ නිසා දැන් අද ඒ වැළඳිට නැතිමාත් නැතිනියක් දෙපළ ගමේ මුල්ලි යම් බඩියක් දපාගේ පදිංචි තමන්ගේ මව් දෙමව්පියන් සිහිපත් කරලා වටිනා පින්කමක් මේ සිද්ධ කරේ. මේ ධර්ම දේශනාමේ පින්කම් වල බලයෙන් ධර්ම පූජාමේ කුසලයන්ගේ බලයෙන් අපට අපතර කියාගත් සකල විද පාප කර්මයන් නිදුනගින් වඩවඩා කුසල ක්‍රියාවන් පිළිබඳ චේතනා අපි තුලත් ඇතිවලා ඒ කුසලයන්ගේ බලයෙන් සසර දුකින් එතර වීමෙන් ලබන අමාමහ නිවන් සම්පත් ලබා ගැනීමට මේ උදාර ධර්ම ශ්‍රවණ මේ තුනත් හේතු වේවා වාසනා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරා. උත්තාවතාච අම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා